ඡන්ද දවසෙත් ඡන්ද ගණන් කරවසෙත් ඊට පස්සේ ප්‍රචණ්ඩ ක්‍රියාක්‍රියක් ඇතිවීමෙන් වැළකී සියලු දෙනාටම ඡන්දයේ අයිතිය පාවිච්චි කරලා සතුටින් ඉන්න පුළුවන් විදියට වාතාවරණයකට ක්‍රියා කරන්නයි